ළමයා ගැන ඇලීමක් ඇති වෙයිද ළමයා ගැන කලකිරීමක් ඇති වෙයිද අනිවාර්යෙන් කලකිරීමක් ඇති වෙනවා කලකිරීමක් ඇති වෙලා දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ ඔයාලගේ පුතාද ගෙදර ඉන්නව නේද අනේ මට මේ උදව්ව කරවලා දෙන්නකෝ කියලා ඒ අම්මයි තාත්තයි මොනවා කියයිද අපෝ යාගෙන් නම් එයාගෙන් නම් කතා කරන්න එපා නේද ඊළඟට ඔන්න මේ දෙමාපියන්ට ආවිලා කියයි ඔයාලට ලොකු වුණාම ගොඩාක් ඔය පුතා සලකයි නේද? කියලා කිව්වොත් මේ දෙමාපිය මොනවා කියයිද? අපේ ගැන කිසිම ආහා බලාපොරොත්තුවක් නැහැ. ආන් වැඩේ. නේද? හොඳට තේරුම් ගන්න ඕන පින්නත් නේ හොඳට තේරුම් ගන්න ඕන. ඒ දෙමාපියන්ගේ හිතවල අර ළමයා ගැන තිබ්බ බලාපොරොත්තු ඇති වෙන ගතිය අඩු වෙලා ගිහිල්ලා. දැන් අර එක්කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ ඔය ළමයා මොනවා කොහොම හරි මේ වැඩේ කරලා දෙයි කියලා. හැබැයි ඒ කියනකොටත් දෙමාපියෝගේ හිතවල ඇති වෙන්නේ නෑ බලාපොරොත්තුව. ඇයි ඒ? එයාලා දෙමාපියෝ ප්‍රත්‍යවක්ෂයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙන මේ මේ ළමයා නම් හදන්නම බෑ. හැදෙන්නෙම නෑ මං අහලා තියෙන සමහර තාත්තලා කියන තුන් මාසේ දාන දීලා මං අයින් කරා. දානෙකුත් දුන්නා කියලා සමාජයෙන් අපිව දානක් දෙනවා වෙලාවකට. නේද? ඉතින් හදන්න බෑ කියලා දැනගත්තොත් ආම් බලන්න හිත වෙනස් වෙලානේ. බලාපොරොත්තු තබපු හිත දරුවා ගැන දැන් දරුවා ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. ඇයි අපිට ඕන හැටියට අපිට ඕන හැටියට අම්මටයි තාත්තටයි ඕන හැටියට මේ දරුවාව තියාගන්න බෑ කියලා දැනගත්ත හින්දා එහෙනම් බලාපොරොත්තු නැහැ. හොඳයි. මේ ලෝකේ මට ඕන හැටියට තියාගන්න බෑ කියලා දැනගත්තොත් යම් කිසි කෙනෙක් ඒ දැනගත්ත හිත එහෙනම් බලාපොරොත්තු ඇති කරවන්නේ නැහැ. තේරෙනවද? ටිකක් හරි තේරෙනවද මම කියන්නේ? යම් කිසි හිතක් පින්වත්නි අරමුණු වුණොත් යම් කිසි හිතකට මේ ලෝකේ මට ඕන හැටියට තියාගන්න බෑ. මේ ලෝකයේම හිතුවක්කාරයි. එහෙනම් මේ ලෝකේ ගැන මෙයාට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔබ දැනගත්තානේ. දැන් මම මෙහෙම කියනවා. වැඩියෙන්ම මගේ කියන හැඟීම ඇති වෙන්නේ කා ගැනද? තමන්ගේ ශරීරය ගැනද අනුන්ගේ ශරීරය ගැනද? තමන්ගේ ශරීරය ගැන. ඒතර දරුවන්ගේ ආ ඒවා ගැනත් මගේ කියන හැඟීම ඇති වෙනවා. හැබැයි වැඩියෙන් තියෙන්නේ මේ. ඇයි? මට ඕන වෙලාවට දරුවන්ගේ අංගවල හොල්ලන්න බෑ. මට ඕන වෙලාවට මගේ අතපය හොල්ලන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ආන් ඒක හින්දා මම මේ ශරීරෙට කියනවා මගේ ශරීරය කියලා. ඇයි මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා හිතෙන හින්දා. ඊළඟට වැඩියෙන්ම මගේ කියලා දැනෙන්නේ මගේ හිත ගැනද අනුන්ගේ හිත ගැනද? ආ ඒකෙන් හිතන්නේ මන්නේ. හරි. එහෙනම් මගේ හිත ගැන තියෙන බලාපොරොත්තු වැඩි. වැඩියෙන්ම බලාපොරොත්තු ඇති වෙලා තියෙන දරුව ගැනද පිට දරුව ගැනද? අර අනුන්ගේ දරුවන්ට වැඩිය තමන්ගේ දරුව ගැන මගේ කියන හැඟීම වැඩි ඇයි? ඒ මගේ කියලා හිතලා තියෙන්නේ මොකද? මගේ දරුවෝ නම් මං කියන දේ අහයි කියන හැඟීමෙන්ද එහෙනම් මම කියන දේ අහයි කියලා මං කියන විදිහට ඉඳී කියන හැඟීමම තමයි මේ මගේ කියන එක වර්ධනය කරේ දැන් ඉතින් ශරීරයෙන් පටන් අරගෙන පොඩ්ඩක් මෙනෙහි කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට. දැන් ඔය ළඟ තියෙන ශරීරය Tamanට ඕන හැටියටද ඔය ඉන්නේ? ඔව්. ඔව්ද නැද්ද? සරුංගල් වගේ උඩ යනවා ඔය ඉන්නේ පල්ලෙහාට ලශෝකේට. එහෙනම් මොකද කියන්නේ? බලන්න මේ වෙලාවේ මගේ දිහා බලන් ඉන්නවා. නැත්තම් මේ වෙලාවේ ඇයි ඔය ඉරියව් මාරු කරන්නේ? කොයි වෙලාවෙත් කොහොමනේ? මොකද ඉඳන් ඉන්න ඉරියව් මාරු කරන්නේ? ඇයි මේ බණ පටන් ගන්න වෙලාවෙ ඉඳන් ඒක ඉරියව් හිටියේ නැත්තේ? Tamanට ඕන හැටියට මේක තියෙන්නේ නැහැ. නමාගත කකුල් ටිකකින් කියනවා දිගාරිනෝ. එහෙම අනක් එන්නේ. නැත්තම් රිද්දවනවා හරියට. නේද බලන්න කරන අසාධාරණේ කොච්චරද කියලා කොච්චර හිතුවක්කාරද කියලා මේ ශරීරය එක වෙලාවකට කියනවා වම් කකුල වලින් දකුණු කකුල තියාගන්නවා. දැන් අපි තියාගන්නවා. නේද? ආයෙ දුට්ටකින් කියනවා දැන් ආයෙ දකුණු කකුල වලින් වම් කකුල තියාගන්නවා. දැන් කවුරු හරි ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම සාමාන්‍ය පිටස්තර කෙනෙක් ආ දැන් ඉඳගන්න ඉඳගත්තාම කියලා චුට්ටකින් ආයෙ හිටගන්න ආයෙ ඉඳගන්න ආයෙ හිටගන්න කියලා වැඩිම තරහ යනවද නැද්ද ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ පින්නත් මේ ශරීරය එක වෙලාවකට අපිට කියනවා වම් කකුල දෙයින් දකුණු කකුල තියාගන්න එක හැඩයකට ඉන්න කියනවා ඔන්න ඒ හැඩයට ඉන්නකොට ටිකක් වෙලා යනකොට කියනවා නෑ නෑ අර පරණ හැඩයට ඉන්න කියනවා ආයෙ චුට්ටකින් කියනවා නෑ නෑ අනිත් පැත්තට හැරෙන්න ආයෙ ආර පරණ හැඩයට යන්න කියනවා. ඉතින් මේක හරි කරදරයක් නේ. ඉපදුන දවසේ ඉඳන් දඟල දඟල ඉන්න වෙලාවද නැද්ද? අහන්න ඉතින් දැන්. Tamange හිතෙන් අහගන්න ඕන දැන්. මේ හම්බෙච්ච ශරීරය දඟලවන්නේ නැතුව ඉන්න බෑ. එක තැනක ඉඳෝගෙන තියාගන්න බෑ. නේද? එහෙනම් හිතුවක් කාර්යද නැද්ද? මං කියන දෙයට ඉන්නේ මං කියන දෙයට ඉන්නේ නැහැ. ඔන්න අපි හිතමුකෝ අර කියන දරුවාම ඇවිල්ලා අපි කොච්චර පිරිසුදු කරත් අපේ ගෙදර ඒ දරුවා ඇවිල්ලා හැම වෙලෙම හැටි කරනවා. ඒ හිතුවක්කාරයගේ හැටිනේ. ඒ වගේ පින්වත්නි දැන් මෙහෙට ඇවිල්ලත් සමහර අය නැත්නම් අද ඊයේ උදේ එද්දී නැත්නම් හැන්දෑවෙද්දී ඔය ශරීර පිරිසිදු කරන් ආවේ නැද්ද? දැන් මොකද දන්නේ තත්ත්වය? දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් කීකරුද? ගොඩාක් කීකරු නම් මේ හොදපු විදිහට ඉන්නවෑ කිව්වොත් ඉන්න ඕනේ. කී සැරයක් නම් දැන් හේදුවද? මේ ශරීරයේ පින්වත්නි කී වතාවක් නම් හේදුවද? හැබැයි ආයෙ එයා හැඩි කරගන්නවා. ආයෙ එයා මේක කුණු කරගන්නවා. නිකන් දේවල් නෙවෙයි අතුලෙන් එළියට දෙන්නේ. නේද? පුළුවන් තරම් දුගද දේවල් වලින් ගහනවා අපිට. හැම කෙනෙකුටම තියෙන ඉතාම අපිරිසිදු ශරීරය. හැම කෙනෙක්ම මේ අපිරිසුදු ශරීරය අරන් ගිහලා උදේට හැමදාම හොදන්න ඕනේ. එකතු වෙලා තියෙන ඔක්කොම එළියට දාන්න. දත් ටික අරන් වෙනම මදින්න ඕනේ. මූණ අරන් වෙනම හොදන්න ඕනේ. නේද? එකතු වෙලා තියෙන ශරීරය තුල එකතු වෙලා තියෙන ඔක්කොම දේවල් පහ කරලා දාන්න ඕන. අමාරුවෙන් සුද්ධ කරගෙන කොහොම හරි ඉතින් යන්න ඕන ඔතාවගෙන යන්න ඕන මේක. නේද? ඉතින් අන්න එහෙම தත්වයක තමයි මේ ශරීරයේ තියෙන මොනවා කරත් මේක කියන දේ අහන්නේ කියන දේ අහන්නේ නැති එකක්. එහෙනම් මේකට මගේ කියලා කියන්න පුළුවන්කමක් තියනවාද? දැන් මගේ කියනවා තමන්ම හදාගත්ත ගෙදෙට්ට. ඒ ගෙදෙට්ට ඇයි අපි මගේ කියන්නේ? ඒක අපිට ඕන හැටියට කඩන්න බිඳින්න පුළුවන් හින්දා අපිට ඕන හැටියට හදපු හින්දා. මේ ශරීරයේ හැඩතල එකක්වත් මට ඕන හැටියට හදාගත්තේ. එකම දෙයයි මම අහන්නේ කොහෙන්ද ওই ශරීරය ආවේ? කවුද ඔබ කරේ? දැන් මේ දරාගෙන ඉන්න මස් පර්වත කවුද හදලා දුන්නේ? අනේ අපි නම් දන්නේ අපි නම් දන්නේ නැහැ. මට ආවා මං අරන් යනවා ඉතින්. නේද? එක එක කෙනා එක එක කෙනා එක එක පර්වත උස්සන් යනවා. ඉතින් ඒකත් උස්සන් හැමදාම යන්න වෙලා. ඒ තව ටිකක් වයසට යනකොට ඔන්න මූණේ මස් වැඩි වෙනවා. ඇඟේ මස් වැඩි වෙනවා. නේද? ඒක අඩු වෙනවා. ඉතින් මේ මොනවා වුණත් ඒව දරාගෙන යන්න ඕන. ඔන්න හොඳට hina වෙවි හිටිය කට්ටිය 아무තු hinaවක් දාන්න. බලනකොට මොකද වෙලා තියෙන්නේ? තිබ්බ දස්සෙත් එක වෙනකොට හැම වෙලේ එකක් දාලා තියෙන. හකු ඇකිලිලා. හ්ම්. ඉතින් කියන මේවා වැටුණා, අරවා වුණා, මේවා වුණා. ඉතින් ඔන්න බලන්න මේ ශරීරය මං අහනවා මේ ශරීරය කීකරුද මේ ශරීරය හිතුවක්කාරද හිතුවක්කාරද ඊටාම හිතුවක්කාරද ඊටාම හිතුවක්කාරයි තව දැනුන්නේ තව මෙනෙහි කරලා බලනවා මේ ඇස් දෙක මගේද නැතුව නැතුව නේද මගේ ඇස් දෙකනේ අපි හිතමු දැන් මේ ආයතනය කියලා ගන්නකො ආරණ්‍ය සේනාසනය ආරණ්‍ය සේනාසනේ මගේ නම මට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනද නැද්ද අතන ගේට්ටුවෙන් කැමති අය විතරක් අරගෙන අකමැති අය නවත්තන්න. නේද? ඒ මොකද මේ ආයතනේ මගේ නම්. මට පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒකින්ද මම මේක මගේ හින්දා මම ඉතින් අතන ගේට්ටුවේ ගහලා තින වාහන ඇතුළේම තහනවා කියලා එහෙම නේද? දැන් මේ ඇහැ කියන ආයතනේ මගේ නම්. දැන් අපිට පුළුවන් වෙන්න ඕනද නැද්ද? කැමැති අයට ඇතුළට එන්න දීලා අකමැති අයට ඇතුළට එන්න දෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ කැමැති රූප බලනවා අකමැති රූප බලන්නේ නැතුව ඉන්න පුළුවන්කම අපිට තියෙනවනේ එකම ගෙනා. නමුත් කැමැති දේක් බලන්න කියලා මේව කරලා බලනකොට මොනවද පේන්නේ? අකමැති දේවල් ඔක්කොම පේනවා. එහෙනම් මේ ආයතනයේ දොරටුව ළඟ ඉන්න දොරටු පාලයා මට ඕන හැටියට ඉන්න කෙනෙක්ද? ඇහත් ඒ වගේ කනත් ඒ වගේ නාසයත් ඒ වගේ දිවත් ඒ වගේ ශරීරයත් ඒ වගේ ඔක්කොම ඒ වගේ ඒ එකක්වත් මට ඕන විදිහට ඉන්න අය නෙවෙයි මට ඕන හැටියට කටයුතු කරන අය නෙවෙයි කන බලන්නකො හොඳ ඒවත් අහනවා නරක ඒවත් අහනවා දිව හොඳ රසත් විඳිනවා නරක රසත් විඳිනවා ශරීරය හොඳ පහසත් ලබා ගන්නවා නරක පහසත් ලබා ගන්නවා ඉතින් එයා එයාට ඕන ඇලිට වැඩ. ආ. එහෙනම් දැන් මගේ කියන්න පුළුවන්ද? තව ටිකක් ඕනද? තව ටිකක් ඕනේ. මේ රැට කෑව නේද? එව්වක්කෝ. දැන් කොයි හරිය විතරද? ඊයේ රැට කාපේවා දැන් කොයි හරිය විතරද? බඩේ දැනෙනවද? ඒවට කවුද අම්ල දැම්මේ? ඒවා දිරවලද? දැන් දිරවලද? නැහැ. ඉතින් මගේ නමක දැනගන්න බෑ. නේද? බලන්න මේකට බඩගිනි ආපුවාම බඩ දනවා. දනකොට අපි මොකද කරන්නේ? මොනවා හරි ටිකක් හොයලා දානවා. ඒකට මොකද වෙන්නේ කියලා අපි දන්නවද? පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ඒකට කවුද අම්ල දාන්නේ? ඒකට කවුද ඒක කවුද දිරවන්නේ? ඒකට මොකද ඇත්තටම වෙන්නේ? නමුත් ඒක වෙනවනේ දෙයනේ. මේක හරි වැඩන්නේ. නේද? ඊළඟට මේ මං හිතන්නේ අර විවේකයේ දුන්න වෙලාවේ මේ කවුරුවත් හුස්ම ගත්තේ නැහැ වගේ මං දැක්කා. ගත්තේ නැහැ නේද? ඇයි සද්ද නැත්තේ? ගත්තා. හොඳට මතකද? ගත්තේ නැහැ. නේද? කොහොම ප්‍රශ්නයි. මොකද ඔය ගන්න හුස්ම ගැනවත් විශ්වාසයක් නැත්තේ. ඇයි මන් දන්නේ? දන්නේ නැහැ. ඇයි මම ගන්නෙ? ගන්නෙත් නැහැ මේක මම ගන්නෙ නැහැ. කායෙන් හරි අහලා බලන්න බෑ වෙන කවුරු හරි ගත්තෙත් නැහැ ඔක. වෙන කවුරු ගැන්නුවෙත් නැහැ. චුට්ට චුට්ට තේරුම් ගන්න ඕනේ. මේ ශරීරයේ තියෙන ආශ්වාසන පද්ධතියක්, රුධිර සංසරණ පද්ධතියක් තියෙනවා, ස්නායු පද්ධතියක් තියෙනවා. නේද? නොයේකුත් පද්ධති පද්ධති තියෙනවා. ඒව එකක්වත් මම දාගත්තේ මේ පද්ධතිය නෑ. මම දාගත්තේත් නෑ, මම ක්‍රියා කරවන්නේත් නෑ, මං ඒවට මොනවත් කරන්නේ නෑ. හැබැයි ඒක වෙලා. එහෙම නේද? බලන්නකො මේ මේක ඉතින් ඒක මේක කීකරුවද වෙන්නේ? අත්නෝමතික ආණ්ඩුවක් තියෙන කාලෙට රටක එක පාරටම සීනි වැඩි කරනවා. සීනි මිල වැඩි කරනවා නේ. ගොඩාක් වැඩියෙන් සීනි මිල වැඩි කරපුවම අපි බනිනවා ඉතින්. හිතුවක්කාරමයි මේක අපිට ඕන හැටි තියෙන්නේ නැහැ කියලා. දැන් ඔය මේ රජයේ ආණ්ඩුවේ එකපාරටම සීනි වැඩි කරනව නේද? එතකොට බනිනව නේද? ඉතින් බැන්න කියලා මුකුත් කරගන්න බෑ. මේ ඔය ආණ්ඩුවෙනුත් සීනි වැඩි කරනව නේද වෙලාවකට? ශරීරයේ තියෙන ආණ්ඩුවෙන් කවුරු හරි සීනි වැඩි කරනව නේද වෙලාවකට? එතකොට මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් කටු කරගෙන ගහ ගන්න ඕනේ. බෙහෙත් ඇති ගොන්න ඕනේ. ඒවා බීලාත් ඔක්කොම කරලා මොකද කරන්නේ? ආය ඇවිල්ලා කියනවා හොඳටම වැඩි වෙලා. වැඩි වෙලා මට කීකරුද මෙයා නෑ බලාගෙන යනකොට මේ එක එක පද්ධති එක එක ඒවා ක්‍රියාත්මක වෙන මේකක්වත් මට කීකරු නෑ නේද එතකොට කොහොමද මම මේ ශරීරයට මගේ කියලා කියන්නේ මගේ නම් මොනවා හරි මට ඕන හැටියට තියෙන්න බෑ කොණ්ඩේ වැවෙන එක මට ඕන හැටියට නෑ දාඩිය දාන එක මට ඕන හැටියට නෑ බඩගිනි වෙන එක මට ඕන හැටියට නෑ අනිත් පැත්තට මොනවා හරි තමන්ගේ ජීවිතේ යම් දෙයක් කරන්න යනකොට මොනවා හරි අනිත් පැත්තට වෙනවා. නේද? දැන් අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ආපු සමහර අයට යන්න වුණ අවස්ථාවක් තිබුණා. යන්න වුණා ගියා. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ මේවට මගේ කියලා කියන්න බෑ. තමන්ගේ ශරීරය ගැන මේ ටික දැන් හොඳට දන්නවා. දැන් කියපුවාම අහගත්ත අය හොඳට දන්නවා. දැන් එහෙනම් ආයේ මගේ කියන හැඟීමක් ඇති වෙනකක් නැද්ද? දැන් ආයේ මගේ කියන හැඟීමක් ඇති වෙනකක් නැද්ද? ඕම් කතා නැහැ. ඇයි? හොඳටම දන්නවා ආයතරයක් ඔය හැඟීම ඇති වෙනවා. ඇති වෙනවා විතරක් නෙවෙයි ඒ අනුව ක්‍රියාත්මකත් වෙනවා. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? චක්කුං අනත්තා සෝතං අනත්තා ගානං අනත්තා ජීවය අනත්තා කායං අනත්තා මනෝ අනත්තා ආදි වශයෙන් මේ කියපු කාරණා ටික අරගෙන මොකද කරන්න ඕනේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ පින්නත් ආන්ගේ මෙනෙහි කිරීම කරනකොට මේක අනාත්මයි කියන හැඟීම ඉස්සෙල්ලාම ඇති වෙනවා මේ ශරීරය මට ඕන හැටියට තියාගන්න බෑ මේක හරියට නිකන් මගේ හිත කියලා කියන්නේ හරියට නිකන් ගඟක් මැද ඉන්න ගඟක් මැද ගලක් උඩට වෙලා ඉන්න කෙනෙක් වගේ. ගඟ හාත්පසින්ම ගලනවා. හාත්පසින්ම ගලන ගඟ මේ ගල උඩට වෙලා ඉන්න කෙනාට කොහොමත්ම නවත්තන්න පුළුවන්කම කොහොමත්ම නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒකේ වේගය නවත්තන්නත් බෑ, ඒකේ හැඩතල නවත්තන්නත් බෑ, ඒකේ මඩ නවත්තන්නත් බෑ. ඒ මොකක්වත් කරන්න බෑ. අන්න ඒ වගේ මේ හිත මේ කස්සේ läගගෙන ඉන්නවා මේ ශරීරය වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි. ඒක වැඩ කරන්නේ කාට ඕන හැටියටද? මන් නම් දන්නේ නේද? මේ ශරීරය ගැන කිසිම කැමැත්තක් ඇති කරගන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඇයි? තව චුට්ටකින් මොනවා කරයිද දන්නේ ඒ තරම් හිතුවක්කාරයි. නේද? ආන්ගේ හැඟීම උපරිම වශයෙන් ඇති වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. ආන්ගේ මෙනෙහි කරනකොට ඇති වෙන්නේ මොකද්ද? කුසල්ද අකුසල්ද? අන්න මුළු ශරීරයම කියලා හිතනකොට ඔන්න කුසල හැඟීමක් ඇති වෙනවා. දැන් ඒ හැඟීම නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ හැඟීම ප්‍රබල කරගන්න ඕන පින්වත්නි. අන්නේ හැඟීම ප්‍රබල වුණාම තමයි Tamanට සහනය දැනෙන්න පටන් ගන්නෙ. පළවෙනියෙන්ම දැනෙන්න පටන් ගන්නෙ සහනය කොයි වෙලාවකටද මේ හැඟීම ජනිත වෙලා සිහිය ඉපදිච්ච පළවෙනි වතාවේ මෙච්චර කාලයක් මම මේක මගේ කියලා හිතාන් හිටියා දෙයනේ මේ ශරීරය මගේ නෙවෙයි කියලා සිහිය ඉපදිච්ච පළවෙනි වතාවේ ඔන්න ඒ කෙනාට භාවනාවේ තියෙන රඟ තේරෙනවා හොඳට එක එක එක එක හැඟීම එක එක එක එක වෙලාවට පහළ වෙනවද නැද්ද එක එක එක එක හැඟීම් එක එක එක කියලා පහළ වෙනවා. එහෙනම් මේක මගේ කරලා ගන්න පුළුවන්කම කොහොමත්ම නැහැ. මේක මගේ කරලා ගන්න පුළුවන්කම කොහොමත්ම නැහැ. ඉතින් එහෙනම් කල්පනා කරන්න ඕනේ මේක මගේ කියලා ගන්න පුළුවන්කමක් නැත්තේ ඇයි? මම හිතන හිතන වෙලාවට මට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. වෙලාවකට හිත ආදරෙන් පිරේනවා වෙලාවකට තරහෙන් පිරෙනවා. නේද? හොඳට කල්පනා කරන්න. අපි කැමති කෙනා ගැන අපිට ආදරය ඇති වෙන්නේ අපි කැමති වෙලාවටද? එයා කැමති වෙලාවටද? මන් නම් දන්නේ නැහැ වෙලාවකට ආදරෙන් හිත පිරෙනවා. හිත ආදරෙන් පිරිච්ච කෙනාගෙනම වෙලාවකට මොකද හිතෙන්නේ? මොන කරදරයක්ද මන් දන්නේ මොන වදයක්ද මන් දන්නේ නැති එකමයි හොඳ කියලා හිතෙනවා. ඉතින් ওই විදිහට මේ පද පෙරලිය තමයි තියෙන්නේ තමන්ගේ හිතට තමන් කැමති කැමති වෙලාවට තමන් කැමති කැමති සිතුවිලි ඇති කරගන්න පුළුවන්කම නෑ. ඒකත් හරියට ශරීරය වගේමයි. මූණේ gediyak ආව සදිසියේ කවුරු හරි අපිට බයිනවද? ඌේ gediyak දාගත්ත කියලා බයිනවද? නෑ. ඇයි ඒක අපි කරගත්තේ නෑ කියලා අනිත් අය දන්නවා. හැබැයි අපිට තරහ කියලා කාට හරි දැන්නොත් ඒ අය අපිට බයිනවා. ඇයි ඒ? හුඟක් වෙලාවට එයාලට තියෙන අවබෝධය තමයි මම මේක කරා කියලා. ඇත්තටම ගත්තොත් මම මේක කරේ නෑ. මට තරහ කියන එක හේතුවතු ආවා. ඇවිල්ලා. හරිද? එහෙම ඇරෙන්න මම මේක කරලා මම මේක කරගත්තා නෙවෙයි. බලන්න මේ අයම කියලා නැද්ද මට තරහ ගියා ඒ වෙලාවේ කරගන්න දෙයක් නැතුණා. මේ දේ මට කියුණා. අනිත් එක තරහ ගිය වෙලාවට මේ අය ඇත්තමද කියන්නේ? දැන් අපිට අපි කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො අපිත් එක්ක බොහොම ලෙන්ගතුව ඉන්න කෙනෙක් ඉන්නවා. ඔන්න එයාත් එක්ක අපිට තරහ යනවා. තරහ ගියාම මොනවද කියවන්නේ? හිතේ ඇතුලේ තියෙන ඇත්තමද කියන්නේ? නැත්තම් බනින්නේ ඇත්තම කියලාද බනින්නේ? බොරු කියලා බනින්නේ නැද්ද? නේද? හරියට එක එක දේවල් කියනවා ඉතින්. කියලා පස්සේ තරහ වුණාම අපිම කල්පනා කරන්නේ මොකද්ද? අපරාධ මේ දේවල් කිව්වේ කියලා. එහෙනම් මට තරහ ගිය වෙලාවට මම කියලා තියෙන දේවල් වෙන කෙනෙක් ගැන ඇත්තම නෙවෙයි. ඇයි ඒ සිහිය නැති වෙන හින්දා? හැබැයි වෙන කෙනෙකුට තරහා ගිහිල්ලා මට කියපු දේවල් ඔක්කොම මම මොකද හිතන් ඉන්නේ? වෙන කෙනෙකුට තරහා ගිහිල්ලා මට මොනවා හරි කියලා තියෙනවනම් මම ඒවා ඔක්කොම ඒ තරහා ගිය වෙලාවට කියපෙන් තමයි මිනිස්සයම ඉන්නේ මම. නේද? බලන්න මේ සාමාන්‍ය ජීවිතවල ඉන්න අය තරහා ගිය වෙලාවට කියපු දේවල් වලින් තමයි මිනිස්සෙක්ම ඉන්නේ. ඒකලා කියනවත් එක්ක මම අහලා තියෙනවා. තරහා ගිය වෙලාවට තමයි ඇත්ත ඔක්කොම එළියට එන්නේ. හිතේ තියෙන ඔක්කොම ඇත්තයි කියසෙන්නේ එතකොට තමයි කියලා කියනවා. Taman හොඳටම දන්නවා තරහ යන එක මං කරගත්ත දෙයක් නෙවෙයි. එහෙනම් එයාට තරහ යන එකත් එයා කරගත්ත දෙයක් නෙවෙයි. මේ ඔක්කොම ගැන හොඳට මෙනෙහි කරනකොට ඔන්න මේ ලෝකෙම මට ඕන හැටියට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි කියන හැඟීම උපරිම වශයෙන් පහළ වෙනවා. එන්නේ මේ හැඟීම Tamange හිත තුළ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් පහළ වෙනකොට මගේ කියන හැඟීම් ටික ටික ටික ටික තුනී වේගෙන තුනී වේගෙන යනවා. ආන් කුසලයේ උත්පාදනය කරගන්න හැටි. තේරෙනවද? එතකොට සාමාන්‍ය ජීවිතය යමක් දකිනකොට ඒ තැනැත්තාට ඒක පිළිබඳ බලාපොරොත්තු ඇති වෙයිද? යමක් අහනකොට යමක් විඳිනකොට ඒ පිළිබඳ බලාපොරොත්තු ඇති වෙයිද? නෑ බලාපොරොත්තු ඇති වෙන්නේ ටික ටික ටික ටික බලාපොරොත්තු අඩු වෙනවා. ආන්ගේ බලාපොරොත්තු අඩු වෙනකොට එයා ජීවත් වෙන්න පටන් ගන්න කවුරු මොනවා කිව්වත් කමන්නේ මොනවා වුණත් කමක් නැහැ. මොකද වෙන්නේ? සැලෙන්නේ නැති ජීවිතයකට එනවා. අනුන්ගේ වචනයට සැලෙන්නේ නැහැ. ඇයි බලාපොරොත්තු නැති හින්දා. එහෙනම් ඒ හිත සැලෙන්නේ නැති ස්වභාවයට පත් කරගන්න මෙවැනි හැඟීම් වර්ධනය කරගන්න එක කරගන්න ඕනද නැද්ද? අන්න ඒව හැඟීම් වර්ධනය කරන්නේ මොකද කරන්නේ? හිත සැලෙන්නේ නැත්ත්වයකට පත් කරගන්න. ඒ ඒ කොහොමද ඒ සැලෙන්නේ නැත්ත්වයට පත් කරගන්නේ? අර හැඟීම අනාත්මයි කියන හැඟීම Tamanට දැනෙච්ච හැඟීම උපරිම තලයකට ප්‍රබම තලයකට ගන්න එක. ඒකට හැම අකුසලයක් වෙනුවටම කුසලයක් තියෙනවා. ඔය ඔය කිව්ව විදිහට හැම අකුසලයක් වෙනුවටම කුසලයක් තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? තමන්ට තියෙන අකුසලය හොඳට අඳුරගෙන ඒකට පරිබාහිර ඒකට විරුද්ධ කුසලය ප්‍රබල කරගන්න ඕන. ආන් ඒක කරගන්න කරගන්න ඔන්න ඔය ටික දැනගත්තාම වමනාව ඇති වෙනවා පින්නත්. එතකොට ඔන්න භාවනා රමතාවය අපිට ඇති වෙනවා. භාවනා රමතාවය අපිට ඇති වෙනකොට ඔන්න ඊට පස්සේ අපි හිමින්තර මේ භාවනාව කරන්න පටන් ගන්නවා. යම්කිසි ඒ කුසල හැඟීමක් වර්ධනය වෙන භාවනාවක් තමන් කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඒ කුසල හැඟීම වර්ධනය වෙලා අන්න වෙනදා නැති විශාල සහනයකට පත් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. අන්න එතකොට ඒක ඇලෙනවා. සතුටෙහි ඇලෙනවනේ. එහෙනම් මේ ඇලෙන්නේ සාමිස සතුටේ නෙවෙයි මේ ඇලෙන්නේ හිරාමිස සතුටේ. අන්න ඒ ඇලීම තමයි ප්‍රහාණය දක්වා යන්නේ. දැන් කල්පනා කරනවා ඒ ගානට ඔන්න ඇරුණාට පස්සේ කෙනෙක් ඉස්සෙල්ලාම පත් වෙන தත්ත්වය තමයි සමාධියකින් ප්‍රබල தත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ විස්කම්බන වශයෙන් ප්‍රබල தත්ත්වයටපත් වෙන විස්කම්බන ප්‍රහාණයක් ඇති වෙලා. දැන් මේ තැනත්තට මේක මදි. මොකද දැන් ආය ඇති වෙනවා, ආය නැති වෙනවා, ආය ඇති වෙනවා. ආය කාලයකට බොහෝම හොඳයි. කාලයකට ආය ඉතින් ඒ ඇති වෙමින් නැති වෙමින් තියෙන හින්දා මේක හරියන්නේ නැහැ. අන්නේ තැනත්තා ගුරුවරු හොයාගෙන මොකද කරන්නේ? විදර්ශනාවකටපත් වෙනවා. විදර්ශනාවක් ඇති කරගන්න තමන් තුල තියෙන මේ නාම රූප කොටස් දෙක පිළිබඳව විදර්ශනා වර්ධනය කරගන්න ගුරුවරයෙක්ගේ කමටහනක් හොයාගෙන නව මෙනෙහි කිරීමකින් මොකද කරන්නේ මේ තමන්ගේ හිත තමන්ගේ ශරීරය තමන්ගේ අනුන්ගේ හිත අනුන්ගේ ශරීරය පිළිබඳ යථාභූත දැනුම ඇති කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීමක් කරනවා. ඒ මෙනෙහි කිරීමක් කරනකොට අර ප්‍රහාණය වෙලා අකුසල් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙවි තිබ්බ අකුසල් ඇත්ත తත්වය දැනගන්නවත් එක්කම ලෝකේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවත් එක්කම පින්වත්නි අර එක පාරටම අහෝසි වෙලා යනවා. ආනික තමයි මාර්ගහිත පහළ වෙන වෙලාවක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අහෝසි වෙලා යනවා අර තිබුණ ඇලීම් ගැටීම් ඔක්කොම එකපාරම. මේක තේරුම් ගන්න දැන් අපි මෙහෙම හිතමු. මලමිණියක් තියෙනවා අපි හිතමු හමුදාවේ කෙනෙක් අපේ ගෙදරක ඉන්නවා මේ තැනත්තා මරණයටපත් වුණා කියලා ආරංචි වෙනවා. දැන් මොකද කරන්නේ අර ආවරණය කරපු නිරාවරණය කරන්න තහනම් පෙට්ටියකුත් ගෙදෙට්ට එනවා. දැන් ඉතින් අඬලා දොඩලා ඔන්න පින්කම් කරලා ඔක්කොම කරලා පාංශකූලයක් දීලා ගිහිලා වල්නවා. කවුරු හරි ගෙදර ඇවිල්ලා අපිට කියනවා ඔහොම වෙලා ආපහු ගෙදර ඇවිල්ලා තියෙනවා ඒ කට්ටිය. ඒකින්ද මේ මේ තැනත්තා මැරිලා නැති වෙන්න පුළුවන් කියලා. ඔන්න ඒ වෙලාවේ සිතුවිලි පහළ වෙනවා. ඔව් මැරිලා නැති නැති වුණා වෙන්න පුළුවන්. කොහේ හරි ඉඳලා ඒද දන්නේ නැහැ. අහවල් දන්නේ ඉරිය දන්නේ නැහැ. හැංගිලා ඉන්නවද දන්නේත් නැහැ. හංගගෙන තියාගෙන ඉන්නවද දන්නේත් නැහැ කියලා සිතුවිලි පහළ වෙනවා. කොයි වෙලාවරි මේ සැකේ නැති කරගන්න පින්නත් නේ මොකද කරන්නේ? අර මృత ශරීරයේ තියෙන පෙට්ටිය ගිහිල්ලා කඩලා බලනවා. කවුරු හරි. කොහොම හරි කට්ටියට එකතු වෙලා. බලපුවාම දැන් මලමිණි අඳුර ගන්න එක පාට. මේ වගේ අහවලාම තමයි කියලා හරියටම අඳුර ගන්නවා. මේ අඳුර ගන්නා වූ මොහොතේ එක්කම ඊළඟ සිතුවිල්ල ඉඳලා මේ හඳුනා ගැනීමත් එක්කම මොකද වෙන්නේ? මෙයා මැරිලා නෑ කියන සිතුවිල්ල අර හිතෙන් සම්පූර්ණයෙන් බැහැරෙනවද නැද්ද? මැරිලා ඇති කියලා තිබ්බ හැඟීම ක්‍රමානුකූලව අඩු කරාද එකපාරටම කැපුවද? නේද මැරිලා නැතුව දැන් අපිට කෙනෙකුට පුළුවන් ওই පෙට්ටිය ගිහිල්ලා ওই මිනි පෙට්ටිය කඩලා බලන්නේ නැතුව එයාගේ හිත පුරුදු කරන්න කියනවා අපි මේ මැරිලා නැහැ මැරිලා කියලාම හිතන්න මැරිලා කියලාම හිතන්න මැරිලා කියලාම හිතන්න කියලා පුරුදු කරන්න කියනවා. ඉතින් දැන් එහෙම හිතනවා. එතකොට ඒ හැඟීම අඩු වෙනවා. මැරිලා නැහැ කියන හැඟීම අඩු වෙනවා. හැබැයි ගිහිල්ලා අර මృత ශරීරයේ තිබ්බ මිනි පෙට්ටිය කඩලා බැලුවොත් ආය අර විදිහට ක්‍රමානුකූලව අඩු කිරීමක් ඕන වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එක පාරටම කැපිලා ගියා වගේ ආය කවදාක්වත් මෙයා මැරිලා නැහැ කියන හැඟීමක් ඒ හිතේ බලෙන්වත් හදන්න බලෙන්වත් හදන්න බෑ. අන්න ඔය වගේ පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන යථාභූත ස්වરૂපය යම්කිසි කෙනෙක් විදර්ශනා නුවණකින් දැනගන්න ෂණයේම විදර්ශනා නුවණකින් අවබෝධ කරගන්න ෂණයේම මාර්ග හිතක් පහළ කරගන්න ෂණයේම ඒකට අදාළ ඵලසිත ඇති වෙනවා. ඒ කියන්නේ ආය කවදාකවත් ඇති වෙන්නේ නැති වෙන්න ප්‍රමාණිකුලම මේවා නැතිලා යනවා. සමහර ඒවා එක සැරයකට වෙනවා, සමහර ඒවා තව සැරයකට වෙනවා. ඉතින් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියලා කිව්ව එකයි. එතකොට දැන් අපි බලන්න ඕන මේක අපිට කරගන්න බැරි දෙයක්ද එහෙනම්. දැන් කාගේද ප්‍රමාදය? නේද? Tamanට උවමනාව තියෙනවා නම් පින්වත්නි ක්‍රමානුකූලව කමඨහන් මාර්ගයක් එක දිගට වර්ධනය කරගන්න ඕනේ. යම් කමඨහනක් වර්ධනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක নিরතුරුව පිළිවෙලට කරන්න කියලා. ඇයි ඒව මේ වචන දෙක තේරුම් ගන්න ඕනේ? ඇයි පිළිවෙලට කරන්න කියන්නේ? අපිරිවෙලට කරොත් වෙනත් හැඟීමක් පහළ වෙන්න පුළුවන්. ඇයි নিরතුරුව කරන්න කියන්නේ? නිරතුරුව කරේ නැත්නම් අර හැඟීම හැම වෙලෙම අඩු වෙනවා. අර හොද හොද මඩේ දානවා වගේ වෙනවා. ඉතින් ඒකින්ද නිරතුරුව සහ පිළිවෙලට අපේ භාවනා කමටහනක් අරගෙන යම්කිසි කෙනෙක් එක දිගට මේක වර්ධනය කළොත් පින්වත්නි ක්‍රමානුකූලව ඉස්සෙල්ලාම විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා මේ පංච පාදානස්කන්ධෙහි ඇත්ත తත්වයේ එක ක්ෂණයක දැක්ක ගමන් මැදින්ම කැපිලා යනවා. ඒකට කියනවා මොන ප්‍රහාණය කියලාද? සමුච්ඡේද ප්‍රහාණය කියලා. එතකොට බලන්න මෙන්න මෙතෙන්ට නිකන් එන්න පුළුවන් මේකෙදී කියලා දැනගත්ත කෙනාට එකපාරට මේ ඔක්කොම වෙනවද? එකපාරට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නෑ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ හිතේ තියෙන කුසලයන් වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොටයි මේක වෙන්නේ. හැබැයි කුසලයේ වර්ධනය කරගත්ත ගමන් සමහර අය ඉන්නවා දැන් බොහෝ දුක් විඳිනවා බොහෝ නරක වැඩ කරනවා. හදිස්සියම අපි ආව මෙහෙवला දරුවෙක් කියලා හිතන්නකෝ. මොනවා හරි කරලා මෙහෙवला මේ නරක කරන නරක වැඩවලින් නවත්තලා දවස් දෙක තුනක් තනියම ඒ යම් පුරුදු වෙලා තියෙන දෙයකින් අයින් වෙලා ඉන්න අවස්ථාවක් ලබා දෙනවා. ලබා දුන්නාම වෙලාවකට මේ අය කියනවා පුදුමාකාර සතුටක් තියෙන්නේ මේ වැරද්දෙන් අයින් වෙච්ච ගමන් පුදුම සතුටක් තියෙන්නේ කියලා. වැරදි කරන අයට ඒ වැරද්දෙන් අත මිදුනහම විශාල සතුටක් දැනෙනවා. ඊළඟට වැරදි කරන අය ඒ වැරද්දෙන් සම්පූර්ණයෙන් අත මිදුනහම විශාල සහනයක් හරියට නිකන් ණය මම කලින් මතක් කරා වගේ ණයක් ගත්ත කෙනෙකුට ඒ ණයෙන් නිදහස් වුණා වගේ. බා එතකොට ණයක් ගත්ත කෙනෙකුට ණයෙන් නිදහස් වුණා වගේ අසනීපයක් හදලා තිනකොට එකපාරට මේ රෝගය නැතුණා වගේ භාවනා කරන කෙනෙකුට සිහිය පුදුනහම. ඊළඟට මෙහි කාරකමකට අහු වෙලා හිටිය කෙනෙක් හරියට නිකන් මේ මෙහි කාරකමෙන් අත මිදුණා වගේ. මේ විදිහට හරියට කරුවලේ ගිය කෙනෙක් අන්ධකාරයේ ගිය කෙනෙකුට එළියක් හම්බුණා වගේ. කාන්තාරේ ගමන් කරන කෙනෙකුට සේම භූමියක් හම්බුණා වගේ. ඒ හිතට හරිය ලොකු සුවදායක තත්ත්වයක් දැනෙනවා. නිෂ්කම්මන වශයෙන් හරි කටයුතු කරන වෙලාවේ සුවදායක තත්ත්වය දැනුණා නම් පින්නත් මේ මම කලින් මතක් කරා වගේ මේක අතහරින්නේ නැහැ. ඇත්ත తත්වය දැනුණාට පස්සේ මේක අතහැරෙන්නේ නැහැ කෙනෙක්ගෙන්. යම් Tamanට තිබ පීඩාව ටිකකින් හරි අයින් කරගත්තා නම් මේක අතහැරෙන්නේ නැහැ. ඉතින් ඒ අයට රාජ රාජ මන්දිර වලට වැඩිය මේ ගහක් යට බොහොම බොහොම වටිනවා. ඊට වැඩිය වටිනවා. රාජ භෝජන වලට වැඩිය පාත්‍ර වලින් පින්ඩ පාත්‍ර ටික හොඳටම හොඳටම වටිනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි පින්නත් අපි सिद्ध කරගන්න ඕනේ මේ සූත්‍ර දේශනාවට අනුව භාවනා රමතාවේ වර්ධනය කරගන්න ඕන ඔය විදිහට කරුණු කාරණා හොඳට හොයලා බලන්න ඕනේ. මේ වගේ හැඟීමක් ප්‍රබල කරගත්තොත් මේ වගේ දේවල් වෙනවා. මේ වගේ දේවල් වුණොත් මම කොච්චර සහනෙන්ද ජීවත් වෙන්නේ. දැන් බලන්න ඔය කියන විදිහට මට ඕන හැටියට මේ ලෝකෙ කිසිවක් තියාගන්න බෑ කියලා තේරිච්ච අය. මට ඕන හැටියට තියාගන්න බෑ කියලා හරිය නිදහස් ජීවිතයක් ගත කරනවා. මම මතක් කරන හැමදාම මේ වැස්ස වගේ වැස්ස ගැන දැනෙනවා වගේ අනිත් මිනිස්සු ගැන දැනෙන්න පටන් ගන්නවා. වැස්සක් හයියෙන් වහිනකොට අපි මේ වැස්සට දෙස් දෙවල් කියලා ඉන්නකො මම මේ ගමන යන්න ලෑස්තිනකොට වැස්සා ගිහිල්ලා ඇවිල්ලා බලා ගන්නම්කෝ කියලා. වැස්සත් එක්ක වෛර බඳිනවද? ඔය චුට්ටක් වෙලාවකට තරහෙන් මොනවා හරි කියනවා නමුත් ඒව ගැන ආයේ පස්සේ හැංගීමක් නැහැ. දැන් කාගෙන් හරි ලොකු චෝදනාවක් තරහක් එනවා කියලා හිතන්නකෝ අපිට. තරහ ඇවිල්ලා අපිට හරියට බයිනවා. ඒ දැනත්තන්ට එතකොට ඉස්සරහා ඉන්න කෙනාට අරක දැනෙනවා නම් වැස්ස වගේ කියලා. වැස්සවා කියන්නේ හොඳට වහිනව ගොරෝ ගොරෝ. වහින වෙලාවට මම මොකද කරන්න ඕන? ඔන්න හැඟීමක් ඇති වෙනවා. වහිනවා නම් අනිවාර්යයෙන්ම කොයි වෙලාවෙ හරි පායනවා. එහෙනම් මම මේ වැස්සත් එක්ක නටන්න ඕනේ නැහැ. ඒක පායනවා කොයි වෙලාවෙ හරි. එහෙනම් ඒක ගැන ගැටීමක් නැහැ. හොඳයි. සමහර අය ඉන්නවා යම් කිසි කෙනෙක්ගේ ආදරයක් ලැබුණොත් ලොකු බැඳීමක් ඇති කරගන්නවා. ඒ ආදරේ ඇලෙනවා. ඒ ආදරේ ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එවැනි ආදරයක් ඇති වෙනවා නම් අර ඇති කරගත්ත විදර්ශනා අවබෝධය ඇති කරගත්ත කෙනෙකුට කාගෙන් හරි ආදරයක් ලැබෙනවා නම් එයාට ඒක දැනෙන්නේ කොහොමද? වැස්ස වගේ. මේ වෙලාවේ හොඳටම වහිනවා. හැබැයි කොයි වෙලාවෙ හරි පායනවා කියලා දන්නවා. එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ නෙවෙයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ නැහැ. ඔන්න බලන්න ක්‍රමානුකූලව භාවනා රමතාවේ ඇති වෙලා ඒ ඒ ඒකෙන් ලැබෙන සහනය හින්දා ඒක හියදෙනවා. ඊළඟට ඔන්න යම් යම් පොඩි පොඩි දේවල් දැන් ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය කරන්න උවමනාව තියෙන කෙනා ඔය වගේ විදර්ශනා ඇති කරගන්නකොට යම් යම් දේවල් ප්‍රහාණය වෙනවා පොඩි පොඩි දේවල්. ප්‍රහාණය වෙනකොට මොකද වෙන්නේ? ප්‍රහාණය හින්දා ඇති වෙන සතුටෙහි ඇලෙනවා. අන්න එහෙම හැම මොහොතකම භාවනා රමතාවේ සහ ප්‍රහාණ රමතාවේ කියන දෙක අරියවංශිකයේ තුල කියන එකේ අනලස්ස කියදෙනවා. අන්න ඒ ස්වභාවයේ ඉන්න කෙනෙක් තමයි ආර්ය වංශිකයා කියලා කියන්නේ. එවැනි ස්වභාවයේ ඉන්න කෙනෙකුට කියනවා ආර්ය වංශිකයා කියලා. ඉතින් අපි කල්පනා කරන්න ඕන අපිත් එවැනි තත්යකටපත් වෙන්න ඕනේ. මේකෙදි පින්වත්නි මේ මේ විදිහට තමන්ගේ භාවනාව පිළිබඳ කැමැත්ත හැම මොහොතකම දැවෙන ආසාවක් වගේ තමන්ගේ හිතේ පිහිටිලා තියෙන්න ඕනේ. ඒකයි භාවනා රාමතාවය කියන එක. ඉතින් අහන්න තමන්ගේ හිතෙන් මට මේ පිළිබඳ මේ වගේ විශාල උනන්දුවක් මේ පිළිබඳ තියෙනවද කියලා තමන්ගේ හිතෙන් අහලා බලන්න. භාවනා කරන කාලය කොච්චරක්ද? ජීවිතේ ඔන්න සමහර වෙලාවට ඔන්න ගෙදර දොරේ ජීවිතේ ගත කරද්දී කවුරු හරි ආවොත් ඒ දවස්වලට භාවනා බෑ. කවුරු හරි ඇවිල්ලා ගියොත් ඒත් බෑ. ගමනක් යන්න තියෙනවා නම් ඒත් බෑ. ගමනක් ගිහලා ආවොත් ඒත් බෑ. හැම වෙලෙම මේක පිටිපස්සෙන් පිටිපස්සට හැදෙනවා. මම අහනවා මේ ජීවිතය අරගෙන යද්දී සාමාන්‍යයෙන් කැමති වැඩ ගොඩක් තිබුණොත් වැඩියෙන් කෙරෙන්නේ කොයි එකද? වැඩියෙන් කැමති එක කියලා දැන් අපි ඉස්සෙල්ලා කතා කරා. සාමාන්‍යයෙන් අපි ජීවිතේ කැමති වැඩ ගොඩක් තියෙනවා වැඩියෙන් කෙරෙන්නේ වැඩියෙන් කැමති එක. වැඩියෙන් කරන්නේ වැඩියෙන් කරන්නේ. එහෙනම් භාවනාවට තියෙන කැමැත්ත වැඩි වුණොත් භාවනා කරනවා. භාවනාවට තියෙන කැමැත්ත වැඩි වුණොත් භාවනා කරනවා. එහෙනම් අනේ කැමැත්ත වැඩි කරගන්න ඕනේ. ඒ කැමැත්ත වැඩි කරගත්තාම වෙන එකක ගැන කැමැත්තක් වැඩි වුණා වගේ නෙවෙයි මේකෙහි ඇලෙන ගතියකට එනවා. ඇයි ඇලෙන ගතියකට එන්නේ භාවනාවේහි ඒකෙන් ලැබෙන සහනයෙන් හින්දා. ඒකෙන් ලැබෙන ප්‍රබල සහනයෙන් හින්දා. එහෙනම් අන්න ඒ ඇලෙන ගතියට ආපුවාම යම් කිසි කෙනෙක් භාවනාව වර්ධනය කරගෙන යනකොට එයාට සිහිය උපදිනවා. ඒ ඉපදිච්ච සිහිය පිහිටුවා ගත්තොත් ඒ කියන්නේ ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගත්තාම ඔන්න ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඒක පිහිටුවාගෙන වාසය කරනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ තියෙන කැමැත්ත අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අන්න ප්‍රහාණයකටපත් වෙනවා. ප්‍රහාණයටපත් වුණා විශාල සුවදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ සුවදායක తত্ত্বය අපිව ප්‍රහාණයේ අලවනවා. ඉතින් ඒ ඔය ඔය වැඩපිළිවෙලේ අවසානය කොහෙද එතකොට? භාවනා කරනවා ඔන්න ප්‍රහාණය වෙනවා ඊළඟ තවත් භාවනාවේ යැලෙනවා තවත් ප්‍රහාණයේ යැලෙනවා මේ වැඩපිළිවෙල අකුසලයේ යට කරමින් යට කරමින් කොහෙටද යන්නේ? අන්තිමට මාර්ග හිතක් දක්වාම මේක ප්‍රබල වශයෙන් වර්ධනය වෙලා කියලා මාර්ග හිතක් ඇතුණා ඒක සම්පූර්ණයෙන් කැපිලාම යනවා. ඉතින් මේ වගේ தත්වයකට අකණ්ඩ උත්සාහයක් ගන්න අපේ භාවනා රාමතාවය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙන් පස්සේ දේශනා කරනවා පින්වත්නි එතෙන් අපේ හිත යොමු කරන්න ඕනේ මේ භාවනා මේ මේ කියන ආකාරයේ ආර්ය වංශයෙන් ආර්ය වංශ හතරෙන් සමන්නාගත භික්ෂුව යම් කිසි විදියකින් පෙරදිග වාසය කරනවා නම් ඒ පෙරදිග වාසය කරත් එයාට බුද්ධ ශාසනය නොඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාම ලෝකේ ඇලිලා බුද්ධ ශාසනයෙන් අයින් වෙන්නේ නැහැ. එයාව අකුසලයාව යට කරගෙන යන්නේ නැහැ. ඊළඟට යම් කිසි විදිහකින් මේ කියන තැනත්තා පච්චිමාවේපි දිසාය විහෙරති සෙච්ච අර්ථින් සහති නතං අර්ථි සහති පච්චිම කියන දිසාවේ පෙරදිග නෙවෙයි අනිත් දිසාවෙහි වාසය කරත් ඊළඟ දක්ෂිණ දිසාවේ වාසය කරත් උත්තර දිසාවේ වාසය කරත් ඒ කියන්නේ කිතින් කියනකොට කොහේ හිටියත් මේ වගේ අරිය වංශ හතරම දැන් අපි කතා කරා භාවනා රමතාවය ගැන ඒ වගේම කලින් කතා කරපු චීවර සේනාසන පිණ්ඩපාත කියන ඒ කොටස් වලින් සමන්නාගත වෙච්ච යම්කිසි භික්ෂුවක් ඉන්නවද ඒ භික්ෂුව උතුරේ හිටියත් දකුණේ හිටියත් පෙර දිගේ හිටියත් අපර දිගේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් එයාට එයා මේ ශාසනයෙහි ඇලීම නම් එයාගේ නවතින්නේ නැහැ. ශාසනය ඇලෙනවා කියන්නේ මොකද්ද? ශාසනය කියලා අපි අර්ථ දාගත්තේ මොකද්ද? සබ්බපාපස්සකරණං එහෙනම් කුසලය නැති කිරීමෙහි ඇලීමෙහි වෙනසක් වෙන්නේ නැහැ. එයා කොහේ හිටියත් අකුසලයේ එයාව වැඩගෙන යන්නේ නැහැ. කුසලය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල එයාගේ ළඟින් අයින් වෙන්නෙත් නැහැ. ඒ වගේම අකුසලය එයා වැඩගෙන යන්නෙත් නැහැ. මේ ආකාරයක අපි කතා කරපු විදිහට හතර ආර්ය ආර්ය වංශයේහි පිහිටිය කෙනෙක්. ඉතින් අපි කල්පනා කරගන්න ඕනේ මේ සතර ආර්ය වංශයේහිම අපිට ප්‍රායෝගිකව පිහිට ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒ එන්නේ හොඳට මතක ගන්න ඕන සම්පජානෝ පතිස්සතෝ කියලා දේශනා කරා. මේ සතර අංගයේහි දක්ෂව දක්ෂව අනලස්ව සම්පදාන ප්‍රතිස්ථිතව වාසය කරන භික්ෂුව කියලා බුදුන් වහන්සේ දේශනා කරා අන්න ඒ භික්ෂුව තමයි මේ ආර්ය වංශයේහි පිහිටන භික්ෂුව කියලා. ඉතින් දැන් ඒ ඒ හතර ආකාරයෙන් අපේ මේ ජීවිතයට මේක එකතු කරගෙන ආර්ය වංශයේහි පිහිටන ඊ타ත්ම ගැඹුරු චින්තන රටාවක් තියෙන කෙනෙක් බවට අපිපත් වෙන්න අදිස්ථාන කරගන්න ඕනේ. හැම වෙලේම මගේ ජීවිතය මෙවැනි වූ උතුම් තත්වයකට පත් වෙච්ච ජීවිතයක් බවට පත් කරගන්නවා කියලා විශාල අදිස්ථානයක් අපි තුල ඇති කරගන්න ඕනේ. මේක කරගන්න බැරි දෙයක් නෙවෙයි. ක්‍රමානුකූලව අපේ ජීවිතය ওই විදිහට කුසල් වර්ධනය කරගෙන අකුසල් දුරු කරගත්තොත් පින්නත් ඔය සිහිය සිහිය පිහිටවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. යම්කිසි කෙනෙක් ඒ සිහිය පිටවා ගත්තාම ඒ තැනත්තා තණ්හාවෙන් දෘෂ්ටියෙන් කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා අනේන්ජා පන්නෝ කියලා සඳහන් කරා චීවර ගැන කතා කරද්දී. අගතිතෝ අමුචිතෝ අනේන්ජා පන්නෝ කියලා සඳහන් කරා. දැන් භාවනාව ගැන කතා කරද්දිත් මතක් කරන්න වෙන්නේ අන්න ඒ තණ්හාවෙන් බැසගන්නේ නැහැ කියලා. තණ්හාවෙන් බැසගන්නේ නැතුව වාසය කරනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ළඟ තියෙන තණ්හාව අඩු වෙනවා නැති තණ්හා ඇති වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන දේවල් සියලු දේ ගැන තණ්හාව තණ්හාවෙන් බැසගන්නේ නැතුව, දෘෂ්ටියෙන් බැසගන්නේ නැතුව, මාන්නයෙන් බැසගන්නේ නැතුව ඔය කියන ආකාරයට කටයුතු කරොත් තියෙන තණ්හාව, තියෙන උපාදාන අඩු වෙනවා, නැති උපාදාන ඇති වෙන්නේ නැහැ. තියෙන උපාදාන අඩු වෙමින් නැති උපාදාන ඇති වෙන්නේ නැතුව වාසය කරනකොට ඒ උපාදිත වස්තු කෙරෙහි තියෙනා වූ හැඟීම් අඩු වෙලා අලුතෙන් මේකට මොකවත් එකතු වෙන්නේ නැතුව ක්‍රමානුකූලව අපේ හිතේ තියෙන උපාදාන ශක්තිය අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නැත්තරම නැති දවසක් වෙනවා. අන්න එහෙම නැත්තටම නැති වුණා නම් යම්කිසි කෙනෙක් තුල තියෙන උපාදානය ආය කවදාකවත් භවයක් සකස් වෙන්නේ නැහැ. ඒකින්ද ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ක්‍රමානුකූල වැඩපිළිවෙලට තමන් අවතීර්ණ වෙලා ගැඹුරෙන්ම අදහසක් ඇති කරගෙන අතීතයේ බිහි වුණා වූ සීනාස්ත්‍රයන්න් වහන්සේලාගේ අනුව යමින් මමත් මගේ මේ ජීවිතය උතුම් නිර්වාණ සාන්තියටම පත් කරගන්නවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. ඒ සඳහා මේ අරියවංශ ප්‍රතිපදාව මගේ ජීවිතයට එකතු කරගන්නවා. අරියවංශ ප්‍රතිපදාවට අනුව හැම සියුම් තැනකදීම හැම සියුම් තැනකදීම මම විදර්ශනා අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ කියන එක මම හිතන්නේ ධර්මදේශනාවෙන් මේ අත්ෝ ග්‍රහණය කරගන්න ඇති ඒ කාරණාව. බොහෝ දෙනා අමතක කරන කාරණාවක් එතන තියෙනවා. පොඩි පොඩි පොඩි පොඩි දේවල් හැම එකක්ම අමතක කරලා දානවා. ලොකු තැනකින් අපි මේක ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එහෙම නැතුව හැම පුංචි තැනක්ම කතා කරන පුංචි වචනයක් ඒ වගේම අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් කෑම බීම හැම එකක්ම විතරක් නෙවෙයි ඒ පාවිච්චි කරන හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂා කරමින් පාවිච්චි කරමින් ඉහි දැනත්තෙක් වුණා. තමන්ගේ හිතේ නැගෙන ප්‍රබල අකුසල ධර්මයන් යටපත් කරමින් නැති කරමින් සියුම් සියුම් අකුසල ධර්මයන් නැවත නැගෙන්න දෙන්නේ නැතුව වර්ධනය වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරමින් මේ ගමන මේ අවශ්‍ය කරන කුසල වේගය තමන්ගේ හිතේ ක්‍රමානුකූලව ප්‍රබල වර්ධනය කරගන්න පුළුවන්. එහෙම වර්ධනය කරගත් අය ඊටාමත් වාසනාවන්ත ජීවිත අරය යනවා. ඊටාමත්ම ප්‍රබල විදිහට ජීවිතය සාර්ථක කරගෙන කාටවත් ලං වෙන්න බැරි කාටවත් දෙවෙනි වෙන්නේ නැති කිසි කෙනෙකුට රිද්දවන්න බැරි ආකාරයට ජීවත් වෙනවා. එන්නේ ආකාරයට ජීවත් වෙන එක මේ සූත්‍ර දේශනාවේ අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවත් වෙන්නේ කවුද කියන එක ගැන සඳහන් කරනවා විශේෂ වචනයකින් පින්නත්. ඇයි එහෙම වෙන්නේ කියලා. අරති රති සෝහි භික්කවේ දීරෝහි කියලා. මෙතනදී මේ සඳහන් කරනවා මේ දීරතෙම අරතිය හා පංචකාම ගුණ රතිය මැඩගෙන සිටින්නට දක්ෂයි කියලා. දීරතෙම කියලා වීරය කියලා සඳහන් කරනවා. ඔන්න පින්නත් මේ ලෝකයේ තියෙන කුමන වීරකමටත් ඇරිය බලන්න ඔලිම්පික් පදක්කමක් ගන්න එක වීරකමක් තමයි කෙනෙක්. මෙතන ඉන්න කෙනෙකුට ඒක අමාරුයි. නමුත් වසරකට කී දෙනෙක් නම් වසර හතරකට සැරයක් ඔලිම්පික් පදක්කම් ගන්නවද? ඒ ශාරීරික දක්ෂතා පෙන්වමි. නමුත් මානසික දක්ෂතාවය පෙන්නලා මානසික දක්ෂතාවය ඇති කරගෙන සියලු කෙලෙස් වලින් අයින් වීමේ ප්‍රවණතාවය කොච්චර දුර්ලභද? එහෙනම් වැඩියෙන් වීරකමක් වැඩියෙන් දීරකමක් කියලා කියන්නේ කයින් කරන කෙනාද මනසින් කරන කෙනාද එහෙනම් අන්න ඔය චරිතය හදාගන්න බැයිද උන්න එහෙනම් කල්පනා කරන්න ඕනේ මම මේ චරිතය හදාගන්නවා මම මේ චින්තනය හදාගන්නවා මේක මෙතනම මෙතනම කරන්න ඕන දෙයක් අද උදේ ඉඳන්ම කරන්න ඕන දෙයක්. මේ දැන් ඉඳන්ම කරන්න ඕන දෙයක්. නෑ මම මේ දැන් ඉඳන් ඇඳුම් හින්දා මුලාවටපත් වෙන්නේ මගේ අතින් කිසිම වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නෑ. සත්‍යවාදීවම මගේ අතින් මම වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නෑ. අන්න ඒක වීර දීර්කම. එන්නේ එහෙම දැඩි ජවයක් පින්නත් නේ. ගල්ගිරියක් වගේ තමන් සැලෙන්නේ නැතුව දැඩි ජවයක් ගන්න පුළුවන්කමක් ඇති කරගන්න ඕන. නෑ මම මේ දේ කරනවා කියලා. ඇයි එහෙම දැඩි ජවයක් ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ? මෙවැනි වූ විසඳුමක් තියනවා කියලා තමයි දැනෙනකොට. තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලු වලට අධිකව මේ විඳින දුක් වලට විසඳුමක් තියෙනවා කියලා තමන්ට දැනෙනවා නම් මේ විසඳුම ප්‍රායෝගිකයි කියලා දැනෙනවා නම් ඇයි තවත් ලතවිලතවි ඉන්නේ? ඇයි තවත් ලතවිලතවි ඉන්නේ කියලා කල්පනා කරන්න ඕන. මේ ජීවිතේ මං හොයාගෙන යන සන්තෝෂය කාට ඕන හැටියටද මේ විදිහට හොයනවා කියලා තීරණය කරේ. මට ඕන හැටියට. මොකද්ද? පටන් ගත්ත තැනටම යනවා මම දැන් ආයෙ. පටන් ගද්දි මම මතක් කරා මේ අත්තන්ට. ඇහෙන් රූප බල බල බල බල සන්තෝෂ වෙනවා කියලා තීරණය කරේ කවුද? කාට ඕන හැටියටද? මේ මට ඕන හැටියට. මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. යමක් බලන්න ඕනේ කියලා යමක් අහන්න ඕනේ කියලා හිත කියද්දී ඒ ඇති වෙන ඒ ඇති වෙන ශෝකය නැති කරගෙන සන්තෝෂය උපදවා ගන්නට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මිනිස්සු ලුහු බැඳ යා යුතු නැහැ. මොකද ඒ ගියාට හරියන්නේ නැති හින්දා. ගියාට හරියනවා නම් කමන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඉන්න කාලෙක අන්න බලන්න අර ඇති වෙන ප්‍රබල පීඩිත හැඟීම් Tamanට ඒව නැත්තටම ඇති කරගන්න වෙන ක්‍රමයක් තියෙනවා. එන්නේ ඒ ක්‍රමේ තමයි මේ ධර්මයට අනුව අපි මේ කටයුතු කරන එක. ඉතින් ඒක දැනගත් අය කවදාකවත් පංචකාම ගුණයෙහි උතුරේ හිටියත් දකුණේ හිටියත් කොහේ හිටියත් ඇලෙන්නේ නැහැ. ඒකේ ඒකේ මුලා වෙන්නෙත් නැහැ. හැමදාමත් Taman නිවැරදිව කටයුතු කරලා නිවැරදිව ජීවත් වෙලා නිවැරදි කෙනෙක් බවට පත් වෙන එකින්ද විසඳුමක් තියනවා කියලා දැනෙද්දී එක මොහොතක් නිකන් හිටිය යුතු නෑ. මේ දැන් මේ දැන් ඉඳලම අදිස්ථාන කරගන්න ඕන. මේ දැන් ඉඳලම අදිස්ථාන කරගන්න ඕනේ. මට මහා පුදුම ප්‍රතිපදාවක ඉවක් දැනුණා. ලෝකයෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක ඉවක් දැනුණා. දුක් නැති කරන සතුටම ඇති කරන ප්‍රතිපදාවක ඉවක් දැනුණා. මම අන්න ඒ ප්‍රතිපදාවෙන් බැහැර වෙන්නෙම නැහැ කියලා නැවත වාරයක් අදිෂ්ඨානය කරන්න ඕනේ. මම මේ හැම සියුම් තැනක්ම මේ විකාර විදිහට කරන වැඩ විප්‍රකාර විදිහට කරන වැඩ ඔක්කොම අයින් කරලා දාලා මේ හැම සියුම් තැනක්ම ස්පර්ශ කරලා බුදුරජාණන් වහන්සේගෙන් පැවතෙන ඒ අරිය වංශ ධර්මයන්හි පිහිටි ඒ පරපුරේ සමාජිකයෙක් බවට පත් වෙනවා මගේ වංශය අරිය වංශය බවට පත් කරගන්න. වෙනත් වංශයක් නෙවෙයි. ඒක අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ චිර කාලයක් පවතින උතුම් මිනිසුන් විසින් බැහැර කරන්නේ නැති එවැනි උතුම් වංශයක කොටස්කාරයෙක් බවට පත් වෙන්නට එවැනි උතුම් වංශයක වංශකාරයෙක් බවට පත් වෙන්න හැකියාව තියෙන මම එන්න එවැනි උතුම් වංශයක හිමිකාරයෙක් බවට පත් වෙනවා මගේ හිතේ තියෙන සියලු කෙලෙස් ධර්ම දුරු කරගන්නවා මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සූපත් කරගන්නවා අවසානයේදී උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති පින්වත්නි අද දවසේ මේ ඉෂ්ට සිද්ධ කරන්න යෙදුන ධර්ම දේශනාව ඉෂ්ට සිද්ධ කරේ මෙතෙන්ට වැඩම කරපු ස්වාමින් වහන්සේලා විතරක් නෙවෙයි බොහෝ දිනෙකගේ අපෝපකාර හැම කෙනෙක්ගේම ශක්තියෙන් තමයි මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ හැම කෙනෙක්ම කැප වුණා ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ වගේ පොඩි ස්ථානයක මේසා විශාල කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්න ලැබුණේ. ඒක විශේෂයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් ඉතාම කෙටියෙන් මේ පිළිබඳ මතක් කිරීමක් කරනවා. මගේ අතේ කිසියම් විදියකින් ලියාගත්තු ලයිස්තුවක් නැහැ. ඒකෙන්ද යම් අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. මතක තියෙන ආකාරයට අපි මතක් කිරීමක් කරනවා. නමුත් පුණ්‍ය අනුමෝදනා කරන්න දෙයක් නැහැ පින්නත් මේ වෙලාවේදී ඒ සහසම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනෙක්ම ඒ පින් අනුමෝදන් කරගෙන ඉවරයි. නමුත් පළවෙනිම මේ පිළිබඳ අපි මතක් කරේ අපේ ගල්ලෑවෙර ආරණ්‍ය සේනාසනයේ දායක සභාවට මෙවැනි අදහසක් තියෙනවා කියලා ඒ මතක් කරපු තැනින් ඒ හැම කෙනෙක්ම සඳහන් කරේ ඔබ වහන්සේලා යමක් කියනවද ඒ කියන කරන ඕනෑම කටයුත්තක් කරන්න අපි සූදානම්. දිනයත් ඔබ වහන්සේලාම තීරණය කරන්න කරන විදිහත් ඔබ වහන්සේලා තීරණය කළා අපිට දැනුම් දීම විතරක් කරන්න අපි ඒ සියලු දේ කරන්න සූදානම් කියලා. ඊට පස්සේ සෝබිද ස්වාමීන් වහන්සේත් මමත් මේ පිළිබඳ සාකච්ඡා කරගෙන අපි ඉස්සෙල්ලාම විමසුවේ අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අපේ අත්ංගනේ රත්නපාල ස්වාමීන් වහන්සේගෙන් මේ පිළිබඳ විමසීමක් කරලා තීරණයක් අරගෙන දිනවකවානු කතා කරගෙන දායක සභාවට දැනුම් දුන්නා ඒ දැනුම් දුන්න වෙලාවේ ඒ ඇත්තෝ ඒ සියලු දේ ඊතා සත්භාවයෙන් සංවිධානය කරා. ඒ සංවිධානය කිරීමේ ඒ ඒ වචන පේළියේ පටන් මේක ක්‍රියාදාමයක් බවට පත්වන තුරුම නොසැලී ප්‍රබල බලපෑමක් ප්‍රබල කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්න කල්ලාවේ ආරණ සේනාසනේ දායක සභාවට පුළුවන්කමක් ලැබුණා. ඒ ඇත්තන්ගේ ශක්තියෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ වුණේ. ඒකින්ද ගල්ලාය විහෙර ආරණ්‍ය සේනාසනයේ නිලදායක ඇත්තෝ විතරක් නෙවෙයි පින්වත්නි මේ ප්‍රදේශවාසී බොහෝ තරුණ තරුණියන් විශේෂයෙන් මේ ඉදිකිරීම කටයුතු වලදී විශාල වශයෙන් අනුග්‍රහයක් දක්වා ඇත්තටම අපේ ආරණ්‍ය සේනාසනයේ දායක ඇත්තන් කවුද කියන එක හොයාගන්න බැරි තරමටම පවා ඒ හැම කෙනෙක්ම නම් වශයෙන් මම කවුරුවත් මතක් කරන්නේ නැහැ. නමුත් ඒ හැම කෙනෙක්ම විශාල වශයෙන් අනුග්‍රහයක් දක්වා මේ කටයුතු කරගන්න ලොකුම දායකත්වයක් දරුවා. ඊළඟට අසල්වාසී ගම් ප්‍රදේශ වලින් විශේෂයෙන් අද උදෑසන මේ අත්තන්ට මේ ආහාර දාණය ලබා දෙන ඊයේ රාත්‍රියේ ධම්ම ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න දින ගාණක් ඉස්ති වේස වෙන විශාල බරක් කරට අරගෙන මේ ධර්ම දේශනාවේදී ධර්ම දානමය පින්කමක් කරගන්නේ යාපාජයසිංහ මහත්මයා ඇතුළු ඒ තඹයාගම් ප්‍රදේශයේ දන්සල් ඒ පිච්චමල් පූජාවට දන්සලක් සංවිධානය කරන ඒ කමිටුව ඒ ඇත්තෝ ඒ විතරක් නෙවෙයි මේ ධර්ම දේශනාව ලෝකේ පුරාවට අරගෙන යන්න බෞද්ධ මාධ්‍ය ජාලයෙන් කරන ඒ විශාල අනුග්‍රහයට දායකත්වයක් සපයමින් ඒ නිෂ්පාදන දායකත්වයත් ඒ අත්වම දරන්න තීරණය කරා. ඒ හා සමග මම හිතන්නේ තවත් පිරිසක් ඒක රාශි වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ අයටත් අවස්ථාවක් ඕනේ කියලා. ඊළඟට ඔබ හැමදිනාටම සේවන ලබා දුන්න මේ සියලුම ආවරණ සියලුම හට් පිළිබඳව සම්පූර්ණ දායකත්වය දරන්නේ පානදුර ප්‍රදේශයේ අපේ භාවනා වැඩසටහනට අදාළ වේ නගර ශාලාවේ කරන භාවනා වැඩසටහනට අදාළ පාවන දුර ප්‍රදේශයේ ඒ දායකයන් තමයි සම්පූර්ණයෙන් ඒ දායකත්වය දරන්නේ. ඊළඟට මේ ආලෝක පූජාව පිළිබඳව බොහෝ දෙනාගේ එකතුවක් වගේම කුරුණෑගල ප්‍රදේශයෙන් මේ නවරත්න කියන ඒ මාතාව සම්පූර්ණයෙන්ම අනිත් අයගේ දායකත්වයකුත් සමග අර්ධ පූර්ණ දායකත්වයක් දරනවා මේ ආලෝක කටයුතු සම්පූර්ණ කරගන්න. ඒ වගේම ඔබට මේ ධර්ම දේශනාව පින්වත් හැම දිනාටම සවන් දෙන්න ලැබුණ මේ ශබ්ද වාහිනී පිළිබඳව සියලුම දායකත්වය ගම්පහ ප්‍රදේශයේ දායකයන් ඒ ඒ දායකත්වය සම්පූර්ණයෙන් දරලා කටයුතු කරා. ඒ වගේම මේ පිළිබඳ දැනුම් දීම සඳහා බැනර්, කටවුට් ආදිය, පෝස්ටර් ආදිය භාවිතා කරන්න යෙදුණා. ඒ හැම දෙයක් පිළිබඳව සම්පූර්ණ දායකත්වය කුරුණෑගල ප්‍රදේශයේ යත්තන් සත්භාවයෙන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරා. මේ අපිට මතක තියෙන ආකාරයටයි තවත් බොහෝ දෙනා හැම පැත්තකින්ම හැම ආකාරයකින්ම දායකත්වයේ දරුවා විශේෂයෙන් මම පොඩි මතක් කිරීමක් කරා සමහර අය මගින් යමක් විමසනකොට ධර්ම පුස්තක වශයෙන් යමක් පූජා කිරීමෙන් ඔබට වැඩි ආනිසංසයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතන්නේ අපේ ගම්පහ ප්‍රදේශයේ ඒ හැම දෙනෙක්ම එකතු වෙලා විශාල අනුග්‍රහයක් දක්වුවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි පොලිස් ආයතන සඳහන් කරා වගේම ගියවතාවේදී මේ ධර්ම දේශනාව සාර්ථක කරගන්න මේ ස්ථානෙට වැඩම කරපු අපේ සරණංකර ස්වාමීන් වහන්සේ මේ වතාවේදීත් ඒ කටයුත්ත අපිට ඒ විදිහට මිස්ත සිද්ධ කරලා දුන්නා. ඒ විදුහල්පතිතුමා ඒ කටයුත්ත සිද්ධ කරලා දුන්නා. ඒ වගේම මේ වතාවේදී අපිට අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ මඟ පෙන්වීම නොඅඩුවක් අඩුවක් වෙන්නේ නැතුවම ලැබුණා. ඒ වගේම ඊ වතාවේදී බොහෝම අපහසුයෙන් අපි මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන වෙලාවේ ඒ උදෑසන දාණය ඒ වගේම මූලික පරිස්කාරය පූජා කරමින් සම්බන්ධ වෙච්ච ලක්ෂ්මී ජයවර්ධන මැතිණිය මේ වතාවේදී අරණ්‍ය සේනාසනට අවශ්‍ය කරන පුස්තක ලබා ගැනීම සඳහා මේ අවතාරයේදී තේ ආකාරයටම කටයුතු කරා. නමුත් සහ සම්බන්ධයට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් නම් වශයෙන් මට තවත් කිය යුතු බොහෝ දේවල් තිබුණා. මේ කාලය කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන හින්දා හැම කෙනෙක්ම සත්භාවයෙන් ඒ පූජා කරන පූජා කරපු දේවල් දායකත්වය දරපු දේවල් දැන්ටමත් මහා පිනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ බව නැවත නැවත මතක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අලංකාර මණ්ඩපය සකස් කරලා සකස් කරන්න දින ගාණක් වෙහෙසුණා. පළවෙනිම මට දහත්පත්ටි පූජා කරලා ආරාධනා කරපු අපේ ග්‍රාමසේවක මහත්තයා ඇතුළු විශාල පිරිසක් විශාල වශයෙන් වෙහෙසටපත් වුණා. ඒ වගේම තමන්ගේ ගුණ පුරන තපස පුරන ආරණසේනාසනේ විශේෂයෙන් සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලා තමන්ගේ හැකි දායකත්වයේ උපරිම වශයෙන් ලබා දීලා විශාල කැපකිරීමක් කරා. සෝභිත ස්වාමීන් වහන්සේ තමයි මේ මණ්ඩපයේ කටයුතු කරන්න ඒ ග්‍රාමසේක මහත්තයත් එක්ක එකතු වෙලා මූලිකත්වය අරගෙන කටයුතු කරේ. මම හිතන්නේ රෑ නොනිදා දින කිහිපයක්ම මේ ස්ථානයේ මේ විදිහට අලංකාර තනක් බවට පත් කරලා ඔබ හැම දිනකටම සුව පහසුව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මගේ පැත්තෙන් මට කිසි දෙයක් කරන්න ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඉතින් මාත් එක්කම එකතු වෙලා සහෝදර කලක් වගේ මේ ශාසනික ප්‍රෝර්ජාවයටපත් වෙලා අපේ අනුදැනුම ඇතුව සාකච්ඡාවෙන් බොහොම සමගියෙන් මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන ස්වාමින් වහන්සේලා මේ වෙලාවේ අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සියලුම ස්වාමින් වහන්සේලාත් මතක් කරපු සියලු දෙනාටම මූලික වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා අපේ තුල මගේ තුල යම් පිනක් දැනිත වුණා නම් ඒ සියලුම පුණ්‍ය ශක්තියත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඇත්තන් තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තියත් අප හැමදෙනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තියින් ඔබ අප හැමදෙනාගේම දෙමව්පියන්ට මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ට මූලික වශයෙන් අයිති අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගෙන යැත්තන් මේ ජීවිතයේදීම උතුම් තැන සීමටපත් වේවා. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා. උතුම් නිර්වාණ සාන්තිය සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සදාන් කරපු හැම දිනාටම ඒ කරගත්තා වූ පුණ්‍යමය මේ හේතු කොටගෙන නිවන් දකිනා ජාති දක්වාම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රේත දායක වීම හේතු කොටගෙන නිවන් දකින ජාති දක්වා කිසියම්ම කල්යාණ මිත්‍ර සේවනයේ අඩුපාඩුවක් නොවේවා කිසියම් බාලයෙක්ගේ අසුරකටපත් නොවේවා අවසාන වශයෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලුම දේව දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දේව බල දේව ශක්තියින් වඩා වර්ධනය කරගනිත්වා. දේව පිහිට ආරක්ෂා මේ හැම දිනාටම ලැබේවා. දෙවියොත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනා වෙනුවෙන් මේ පරිලෝකීය අවසිරම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් කරගෙන සුගතිගාමි වේවා ආසන්න වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සහ සම්බන්ධ වෙච්ච හැම දිනාමත් කලින් සඳහන් කරපු සියලුම පිරිසත් හැම කෙනෙක් හැම කෙනෙක් තුලටම කරන්නා කියනවා සියලු කටයුතු සාර්ථක වන්නට මේ පින් හේතු වේවා. ලැබී තියෙන සියලු දුක් කරදර දුර වේවා. ලැබෙන්න තියෙන සියලු දුක් කරදර දුර වේවා. හිත මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් දූ දරුවන් දෙමාපියන් අතර සියලු දෙනා දුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා.